තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි අප ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි දේශනා කළ අසූහාර දහසක ධර්මස්කන්දය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධහා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් සාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු සාදු සාදු සාදු පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙතගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ මහා මහනුවර පදිංචි ශාමලී අබේවීර මහත්මිය උපුලි රඹුක්වැල්ල සහ ගංගානී වීරසිංහ යන පින්වත් කලන මිතුරියන් පිරිස විසින්. එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාරපූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවනි කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් උත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්සේ නමුතස්ස භගවතෝ වරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤන සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසා රජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක ශ්‍යාමලි අබේවීර පින්වත් මහත්මිය උපුලි රඹුක්වැල්ල පින්වත් මහත්මිය සහ ගංගානි වීරසිංහ පින්වත් මහත්මිය ඇතුළු සත්පුරුෂෝ කාරුණික බෞද්ධ පින්නතුණී බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව මේ පින්වත් පිරිස සැදී පැහැදී සෝදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අනන්ත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් මෛත්‍රියෙන් යුතුව අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රේ සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්මශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඊටමත් ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ධර්මානුකූල වූ නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණේ සඳහා සැදී පැහැදී සෝදානම් වෙන්නේ. පිනතින මේ ලෝක ධාතුවේ පවතින සියලුම දහනයන් පරාජයට පත්කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. ඒ බව අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සක්දෙව් මහ රජාණන් වහන්සේ අමතල ප්‍රකාශ කරන්නට යෙදුණා. සියලුම දානයන් අභිභවනය කරමින් දිනන්නේ තථාගත ශ්‍රී සද්ධර්ම දානමය පින්කමයි. නිරන්තරයෙන් ධර්ම ශ්‍රවණේ කරන පින්නතුන් හැටියට ධර්ම දානයේ කොයිතරම් වටිනවද කියන කාරණාව අපේ පින්නතුන් හැමදෙනාම දැන් මනාව දන්නවා. ඒ නිසායි කාරණාව බොහොම දිගින් දිගට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නේ. යම් කෙනෙක් සසරින් එතර යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ සියලුම දෙනා ධර්ම ශ්‍රවණය කළ යුතුයමයි. තනිවම ධර්ම ශ්‍රවණය කරන්න ඕනෑ තරම් ඉඩකඩ පහසුකම් තියෙන ඔබ අපි ශ්‍රවණය කරන ධර්මය තව බොහෝ දෙනෙක් ශ්‍රවණය කරත්වා කියන මහත් වූ කරුණාවෙන් මේ ලෝකයට දානය කරන්නේ කටයුතු සූදානම් කරගන්න යෙදුණා. එහෙම සිද්ධ කරන්නේ මහත් වූ අනුකම්පාවක් කරුණාවක් මේ ලෝක සත්‍යයන් කෙරෙහි තියෙන නිසා. තනිවම ධර්ම ශ්‍රවණිය නොකළ බොහෝ පිරිසකට අද බෞද්ධ රූපවාහිනිය තුලින් ධර්මයේ දානය කරන ධර්ම දානපතියන් බවට ඔබ සියලු දෙනාද පත් වෙනවා. මේ මහ පිංකම සිද්ධ කරන්නේ මේ මුළු මහත් වූ ලෝක ධාතුවම ප්‍රශ්න ආකාරයක වැටලා තියෙන යුගයක. ඒකට දුෂ්කර කාලයේදී කරන පිංකම. කරන්න බැරි කාලයක පිංකම් කරනකොට හරි ශ්‍රේෂ්ඨයි. මේ අපහසු කාලයක මේ කරන පිංකම හුඟක් ශ්‍රේෂ්ඨයි. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්මය දානය කරනවා වගේම ඒ විදිහටම බණ අහන්නත් ඕනේ. අනිවරණ කියන සූත්‍රයෙන් පැහැදිලි කළා මහත් වූ බලාපොරොත්තුවක් හිතේ තියාගෙනම බණ අහන්න ඕනේ කියලා. මොකක්ද මේ බලාපොරොත්තුව? මා මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මාගේ සිතේ පවතින පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති ශ්‍රේෂ්ඨ සද්ධර්ම දේශනාව අතුරුතුරදීම මාහට අති උතුම් වූ මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම ධර්ම ශ්‍රවණී කරන්ට ඕන යන බව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. එමනම් අපේ පියාණන් වහන්සේ දේශනා කරපු විදිහටම ධර්ම ශ්‍රවණය කරමු. මේ උතුම් වූ සද්ධර්ම දාණය මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණය ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැපසහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම දෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු පිණිතුනි අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මං මාතෘකා කරගන්නට යෙදුනි සසරේ ඇති භයානකකම් පිළිබඳව යම් කරුණු ටික ඔබට කියලා දෙන්නේ සංයුත්ත නිකායේ මහවග්ග පාළියේ සඳහන් වෙන්නේ මනුස්ස චුති කියන සූත්‍රය ආශ්‍රයෙන් ධර්ම කරුණු ටික අපි සාකච්ඡා කරමු. පිනතුනි අපි හැමෝම මනුස්ස ලෝකයට ඉන්නේ හුඟක් පින් කරලා. ඒ කාරණාව නිතර නිතර බනහන නිසා අපි දන්නවනේ. හැබැයි හුඟක් පින් කරලා අපි ආවට අපි එන්නේ නම් හුඟක් පින් කරගන්න කියලා. හුඟක් පාරමිතා සම්පූර්ණ කරගන්න කියලා. හුඟක් කුසල් වඩා ගන්න කියලා. මේ manuss ලෝකෙට උපදින සියලෝම දෙනා උපදින්නේ මේකේ මේ තියෙන සැපේට අහු වෙලා ජීවත් වෙන්න එහෙම නෙවෙයි. පංචකාමයේ විඳින්න නෙවෙයි ඉන්නේ. සසරින් එතර යන්න පින් කරගන්න. පාරමී සම්පූර්ණ කරගන්න විතරමයි ඒකට විතරමයි එන්නේ. එතකොට එහෙම ආපු අපි මේ සසරට අහු වුණොත් ඒක හුඟක් භයානකයි. මේ සසරට බොහෝ දෙනෙක් අහු වෙනවා. රැට නිදාගත්ත ගමකට ලොකු ගංගාවක් උතුරලා පැතිරිලා යන මේ ගංගාවේ තියෙන ජලය මේ ගමට ගහගෙන එනවා. කලින් සූදානම් වෙලා හිටියේ නැති වුණොත් එහෙම මේ ගම මේ ගංගාවෙන් දෙගොඩ තලා යන එකෙන් බේරෙන්න. මේ ගමේ මිනිසුන්ට මොකද වෙන්නේ? එහෙම්ම මේ ගඟට අහුවෙලා දන්නේවත් නැති වෙලාවක එක්ක නිදි ඇඳේම නිදි පැදුරෙම මැරලා යන්න සිද්ධ වෙනවා. මේ සංසාරේ කියන සැඩ පහරටත් පොළුහංකම තියෙනවා. නිදාගෙන ඉන්න මිනිසුන් වෙයි. ඇදගෙන ගින් හුවක් දුක් දීලා වේදනාව විඳින ස්වභාවයට පත් කරන්න. රාග දේශ මෝහ වලින් බරිත වෙච්ච මිනිසුන්ට පංච කල්යාණයට අහුන මේ ශරීරයෙන් තියෙන ඇහෙන් දකින රූපයට අහුවෙන මිනිසුන්ට කනට ඇහෙන ශබ්දයට අහුවෙන මිනිසුන්ට ශරීරයට දැනෙන ස්පර්ශයට අහුවෙන මිනිසුන්ට මේ පංචේන්ද්‍රියන් වලටම අහුවෙන මිනිසුන්ට මේ සංසාරේ හුඟක් දුරයි මායя කියන කෙනා පිටිපස්සේ ඉඳගෙන කෙවිටක කෙවිටකින් ගහ ගහ අපිව දක්කගෙන යනවා වගේ මේ පංච කාමයන්ට අහු වෙන මිනිසුන්ට වේදනාව විඳින්න සිද්ධ වෙනවා මේ සසරේ. බුද්ධිමත් අය මොකද කරන්නේ? පංචකාමයෙන් මිදෙන්න කටයුතු කරනවා. උදාහරණයක් තමයි මහා කප්පින මහරජුරු. අනෝජාවට ලියුමක් ලියනවා. මේ නළලේ බැඳගෙන ඉන්න නළල පටිය ගලවලා එලියන්නේ. උයනට ගිහින් ඉන්නේ. උයනේදී තමයි දැනගන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා කියලා. අනන්ත සැප විඳින මහරජි. නනල් පටිය ගලවලා නනල් පටිය ලියුමක් ලියනවා රම් පටියේ. අනෝජා මං කවදාක්වත් ආයේ මාලිගාවට එන්නේ නෑ. මම හෙව්වේ සැප නෙවෙයි. මං හෙව්වේ රජ සැප නෙවෙයි. මං හෙව්වේ අසහාය ශාස්ත්‍රුන් වහන්සේ මේ මනුස්ස ලෝකෙට පහළ වෙලාදී කියලා. උන්වහන්සේ පහළ වෙලා. උන්වහන්සේ සවැත් නුවර වැඩ ඉන්නවා. උන්වහන්සේලා පහ උන්වහන්සේ පහළ වෙලා ඉන්න යුගයක මං යනවා අනෝජා උන්වහන්සේ හොයාගෙන. ලියුම ලියලා අනෝජා දේවියව මාලිගාවේ තියලා අනෝජාව දිහා බලන්නෙත් නැතුව නැවත මාලිගාවට යන්නෙත් නැතුව උයනේ ඉඳලම භාග්‍යතුන් වහන්සේ හොයාගෙන යනවා. නිකුට සැප විඳින්න තිබ්බේ නැද්ද? සැපේ අතහැරියා. මේ සැපේ කොයිතරම් භයානකයිද? හිතන්නකො රටේ රජුරු කෙනෙකුට ආසයි රටේ රජුරු වෙන්න. රටේ රජුරු වෙන්න ආස වුණාට රටේ රජුරවන්ට වැඩිපුරම පින් කරන්නද පුළුවන් පව් කරන්නද පුළුවන්? අපි වැඩිපුරම පිනට වඩා නැඹුරු වෙන්නේ පවට. හිතන්නකෝ දැන් රටේ රජතුමා වුණා කියලා. රටේ රජුරෝ වුණාම රජුරන්ට සිද්ධ වෙන්නේ නැද්ද? මොකද රටේ මිනිස්සු මද්ද්‍රව්‍ය පානය කරනවා. ඒව නැති වුණොත් එහෙම රජයට විරුද්ධව කැරලි ගහනවා මිනිස්සු. එතකොට මොකද කරන්නේ රජුරන්ට ඒව පිටින් ගේන්නේ අවසර දෙන්න වෙනවා. එතකොට රජුරුව මොකද කරන්නේ? එහෙනම් මෙච්චර තොගයක් පිටට ඉඳලා මෙහිට ගේන්න කියලා අවසර දෙනවා. එතකොට රජ්ජුරුව අවසර දීම තුළ රජ්ජුරුව අනිත් අයට ඒ දේවල් කරන්න අවසර දෙනවා. එතකොට අපි හිතමුකෝ යම් රටකට යම් මනුස්ස ප්‍රමාණයකට සංහතියකට අවශ්‍ය කරන මස් පරිභෝජනීයට. එතකොට ඒ වෙනුවෙන් සත්තු මැරෙන්නේ නැහනේ මරන්න එපායි. එතකොට මෙහෙම සතුන් අල්ලන්නේ මෙහෙම සතුන් ඝාතනය කරන්න මෙහෙම සතුන් මරන්න කියලා ඒවට රජුරුව අවසර පත්‍රයක් දෙනවා. ඒවා දෙන්නේ රජුරුවන්ගේ අනුමැතිය යටතේ. එතකොට රජුරන්ට පෞසිද්ධ වෙන්නේ නැද්ද? මෙහෙම දිගින් දිගට දිගින් දිගට හිතලා බැලුවොත් රජුරන්ට පව් කොච්චර සිද්ධ වෙනවද? එහෙනම් බුද්ධිමත් කෙනා කල්පනා කරනවා මේ ලබාපු රජකමින් මට ඇති ති වැඩක් නේ කියලා. ආන් එහෙම මේ සැපේ අතහැරලා දාන්න කටයුතු කරනවා. අපි පිනතුන් හොඳටම දන්නවා තේමිය කුමාරයා. පුංචි කාලේ. පුංචි කාලේ ඉඳන්ම සසර බිය ඉස්මතු වෙලා රජක මෙපා කියලා ප්‍රතික්ෂේප කරන්නේ. විශේෂ ලොකු යහනක මහ පුදුමාකාර සැපයක් තියෙන යහනක බුදිකරුවල තියෙන්නේ. බුදිකරුවල ඉන්න වෙලාවේ නිදිකිර නිදීගෙන ඉන්න වෙලාවේ මේ යහනේ තියෙන සැපයත් එක්ක තවත් කල්පනා කරනවා මේ තමයි රජ සැපේ මං රජ වුණොත් මට කොයිතරම් දුක් විඳින්න වෙනවද රජකම අතහරින්න මහ පුදුම උපක්‍රම කරන්නේ මුළු ශරීරයම පණ වගේ උහේ පැත්තකට දාලා තියෙනවා මේ ශරීරේ අත්පා වාරුණේ වළංගුණේ වගේ ඉන්නේ ඉතින් අනිත් ළමයි සෙල්ලම් කරන වෙලාවට ඒ තැන්වලට අලියතුන් මුදාහරිනවා. මේ ළමයා සෙල්ලම් කරන්න යන්නේ. අලියතුන් මුදාහරපුවාම අලියතුන් දුවගෙන එනකොට අනිත් ළමයි ඔක්කොම බයි දුවලා පැනලා දුවනවා ජීවිතේ බේරගන්න. හැබැයි තේමී කුමාරයා දුවන්නේ. දිව්වොත් මට දිව්වොත් මට මගේ ඇඟපත හොඳට වාරු වළංගුයි කියන එක අනිත් අය දැනගන්නවා දැනගත්තොත් මට රජ වෙන්න වෙනවා. එතකොට මොකද කරන්නේ? දුවන්නේ. අලින්ට පෑගිලා මම මැරිලා ගියාවේ. නමුත් රජකම නම් මට රජකම නම් මට එපා. මේ ශාරීරියේ පැත්තකට දාලා තියෙන ඔහි පැත්තකට දාලා. මුළු ශාරීරියේ පුරාවටම සීනි පුරවගෙන. කුඹි ඇවිල්ලා කනවා. එතකොට ඒගොල්ලෝ කනකොට පැණි ටික විතරක් කාලා නැතර වෙනවද? හැමට උඩින් තියෙන සිවිය. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒ සෙවියෙත් පැණි රහ දැයෙනවා නම් සෙවියත් හපලා ඒගොල්ලෝ කනවා. එතකොට වේදනාව දැයින්නේ නැද්ද? කූඹි කාලා මම මැරිලා ගියපුවා වෙයි. මට රජකම නම් ආයේ එපා. මේ විදිහට ඉන්නේ. එතකොට තේමී කුමාරයා පිළිබඳව බොහොම ගැඹුරින් සඳහන් කරලා තියෙනවා. රජකම ප්‍රතික්ෂේප කරපිට මාලිගාවෙන් පිටමං කරනකම්ම කතා කළේ නේ කියලා සඳහන් කරනවා. කිරිමවුරු පුංචි කාලේ අලුත් ඉපදුනහම සද්ද කරන්නේ නැති නිසා මැරිච්ච මලමිනියෙක් වගේ ඉන්න නිසා කිරිපොවන්නේ කිරිපොවන්නේ. ඉතින් කතා කරනකම් කෑ ගහලා අඬනකම් කිරිපොවන්නේ. බැරිම තැන ඉතින් තමයි ගිහිල්ලා කිරිපොවන්නේ. සඳහන් කරනවා මම කිරි නැතුව බඩගින්නේ මැරිලා ගියත් කමක් නැහැ. මට රජකම නම් ආයිපා. එතන ඇයි එහෙම කරන්නේ? සැප විඳින්නේ විඳින්නේ අපිට මේ ලෝකෙට ආවේ ඇයි කියන කාරණාවත් අපිට අමතක වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සසරේ භයානකම අපට තේරෙන්නේ. එතකොට හිතන්න මේ සසර කොයිතරම් භයානකයිද? අපි කරන කියන දේවල් අපට කොහොම විපාක දෙනවද? අපි භාග්‍යතුන් වහන්සේ මනුස්ස චුති කියන සූත්‍රයෙන් බොහොම කෙටි සාරයක් තියෙනවා. මේ මනුස්ස චුති කියන සූත්‍රේ. අපි බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස චුති සූත්‍රයෙන් සඳහන් කරනවා. උන්වහන්සේ දවසක් මේ මහ පොළොව අත ගාලා වැලි ටිකක් නියපොත්තට ගන්නවා. අපි දන්නේ නියපොත්තට ගන්නවා කියලානේ. හැබැයි මීට කලිනුත් මේ කාරණාව අපි පින්නතුන් ශ්‍රවණය කරලා තියෙනවා. නියපොත්තට නෙවෙයි වැලි ටික ගන්න. නිය පිඬට. නිය පිඬ කියන්නේ නිය කෙරවලට. දැන් අපි නියපොතු වැඩි වෙන්න වැඩි වෙන්න අපි මොකද කරන්නේ? කපනවා, අයින් කරනවා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අශෝබන ලෙස පිළිහිලා තියෙනවද නෑ? ඔබේ මගේ වගේ නියපොතු අශෝබන ලෙස භාග්‍යතුන් වහන්සේගේ පිළිහිලා නෑ හරි ලස්සනයි. එතකොට උන්වහන්සේ මේ වැලි ටික ගන්නෙ මුළු නියපොත්තටමද? මුළු නියපොත්තටම නෙවෙයි. නිය පිඬට. බලන්න ඔයගොල්ලෝගේ නියපොතු වල හැමත සම්බන්ධ නැතිව ටිකක් ඉදිරියට ඉලිප්පුණු කොටසක් තියෙනවා. එතකොට හිතන්නකෝ මුළු නියපොත්තටම වැලිකෙට කොච්චර අහුවෙනවද? නිය පිඬට වැලිකෙට කීයක් අහුවෙන්නේ ඇති? පස් බින්දු කොච්චර අහුවෙන්නේ ඇති? එහෙනම් නියපොත්තටමත් වඩා ටිකයි නිය පිඬට අහුවෙන්නේ. එතකොට හිතලා බලන්න මේ නිය පිඬට වැලි ගන්නවා කියලා කිව්වහම මෙතනින් විශේෂ කාරණාවක් තවත් මතක තියාගන්න. උන්වහන්සේගේ ශ්‍රී දේහි දුහවිලි වැලි අංශු රැඳෙන්නේ රැඳෙන්නේ නෑ. එසකට භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨානයක් කරලයි ගණ්ඩෝනේ මේ වැලි නීපිනේ රැඳෙන්න කියලා. අදිෂ්ඨානය කරලයි ගන්න. රැඳෙන්නේ නෑ උන්වහන්සේ සසරදි කරපු පුණ්‍ය කර්මයන් නිසා. එතකොට සඳහන් කරනවා හරියට කොයි වගේද එහෙනම් දුහවිලි කොයිතරම් අපි හිතමුකෝ ලොකු කාන්තාරයක් මැද්දෙන් භාග්‍යතුන් වහන්සේ ගියත් හරියට උන්වහන්සේ කාන්තාරයක් මැද්දෙන් ගියේ නෑ වගේ. ඒ තරම් ඔබ ඔබ වගේ මං වගේ සාමාන්‍ය කෙනෙක් කාන්තාරයක් මැදින් ගියොත් කොයිතරම් දුවිලි වෙලි අංශු අපේ ඇඟේ රැඳෙයිද? මේ භාග්‍යතුන් වහන්සේ එහෙම නැහැ. සඳහන් කරනවා හරියට කොයි වගේද මේ නෙළුම් පතට වතුර බින්දු වැටුනහම නෙළුම් පතේ රැඳෙනවද? නෑ රැඳෙන්නේ නෑ. වතුර රැඳෙන්නේ නෑ. ඒ රැඳෙන වතුර ටික අයින් කරපුවම වතුර ටිකක් දාලා ඒක අයින් කළොත් වතුර තිබ්බත් වතුර තිබ්බේ නෑ වගේ. ඒ තමයි නෙළුම් කොලේ හැටි. භාග්‍යතුන් වහන්සේගේ තේම. එහෙනම් අදිෂ්ඨානයක් සිද්ධ කරලා භාග්‍යතුන් වහන්සේ වැල් ටිකක් අතට අරගෙන භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා මහණෙනි මේ මහ පොළවේ තියෙන වැලිද වැඩි පස්ද වැඩි මගේ මේ නියමණ්ඩලයේ තියෙන පස්ද වැඩි. එතකොට මේ මහ පොළොව කොයිතරම් විශාලයිද යොදුන් 240000ක් ඝනකඩ බොල් පොළොවේ යොදුනක් කියන්නේ හැතැම 10කින් කියන ගාණක් කියලා හිතුවොත් එතකොට හිතන්නකෝ කොයිතරම් විශාලයිද මේ මහ පොළොව කියලා. ඒ තරම් ඒ තරම් විශාලයි. එතකොට අපිට හිතෙනවා දැනට නූතන තාක්ෂණය හොයාගෙන තියෙන ලෝකයට වඩා භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ලෝකේ හරි ලොකුයිනේ කියලා. ඒකට කෙටියෙන් පිළිතුරු සැපයුවොත් අපි දැනට මේ ලෝකයෙන් දැකලා තියෙන මේ ලෝකය කියලා බොහොම ටිකයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ලෝකය සම්පූර්ණයි. මේ මනුස්ස ලෝකයෙන් අපිත් මේ මනුස්ස ලෝකේ දැකලා තියෙන්නේ බොහොම ටිකයි මේ පෘථිවි. අපි නොදැක්ක නොදැක්ක තැන් දැකපු නැති තැන් හුඟක් තියෙනවා. දකින්න බැරි නිසා අපි මේ දේවල් ගැන අහනවා. උදාහරණයක් විදිහට කිව්වොත් උතුරු කුරු දිවයින වගේ තැන්. අහලා තියෙනවා, ගිහිලා තියෙනවද? ගිහිල්ලා නැහැ දන්නේ නැහැ. ඒ වගේ තැන් බොහොමයක් තියෙනවා මේ ලෝක ධාතු. ඒ කියන්නේ මේ පේන ලෝකෙට විතරක් නෙමෙයි මනුෂ්‍ය ලෝකය කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් සඳහන් කරනවා කොයි තරම් වැලි තියෙනවද, පස් තියෙනවද මහණෙනි කියලා අහපුවාම ස්වාමින් වහන්සේලා පිළිතුරු දෙනවා. භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේගේ නියමණ්ඩලයේ තියෙන පස් වලට වඩා මේ මහ පොළවේ තියෙන පස් වැඩි ස්වාමීනි ආන් ඒ විලේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා. මහණෙනි මගේ මේ නියමණ්ඩලයේ තියෙන වැලිහා සමානෝම පස්සා සමානෝම බොහොම පුංචි කොටසක් තමයි manuss ලෝකයේ ඉඳලා සුගතිය උපදින්න කියලා දේශනා කළා. manuss ලෝකයෙන් මෙරිලා ගියපුවාම හිතන්නකෝ මේ මුළු ලෝකෙම එකපාරට මැරුණා කියලා. ඒ මැරුණ සියලුම දෙනා එකපාර මැරුණොත් මේ බිලියන ගණනාවක් මිනිස්සු ඉන්න මේ මුළු ලෝකයේම සේරම මිනිස් අතර ඊටාම ස්වල්පයයි භාග්‍යතුන් වහන්සේ කියන නියම මණ්ඩලයේ කෙරවල තිබුණ වැලිහා සමානවම කොටසක් විතරයි දෙවියන් අතර උපදින්නේ. එතකොට ඉතිරි ඔක්කොටම මොකද වෙන්නේ? ඉතිරි ඔක්කොටම වෙන දේ තමයි නිරේ ඉපදෙන්න වෙන්නේ. ඒකට ඇයි නිරේ ඉපදෙන්න වෙන්නේ? නිරේ ඉපදෙන්න නම් හේතුවක් තියෙන්න එපායේ. මොකද ඒකට හේතුව? ඒක මේ සූත්‍රයේ අග සඳහන් කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ දන්නේ නැතිකම නිසා කියලා. චතුරාර්ය සත්‍යය අප පිළිතුන් දන්නවා. එතකොට චතුරාර්ය සත්‍යයේ උපදින්නේ පහළ වෙන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් මනුෂ්‍ය ලෝකයකට පහළ වුණාම විතරයි. චතුරාර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් මනුස්ස ලෝකෙට පහළ වුණා විතරයි. බුද්ධෝත්පාද කාලයක විතරයි. එතකොට හිතන්නකෝ චතුරාර්ය සත්‍ය කියන වචනය විතරක් කොයිතරම් වාසනාවන්තයිද අපේ කටෙන් කියවෙන්නේ. හැබැයි අපිට තේරෙනවද අපි වාසනාවන්තයි වගේ ওই වචනේ අහන්නේ. නිකන් හිතලා බලන්න. අපිට ඕමනාවකුත් නැහැ චතුරාර්ය සත්‍ය ගැන ඉගෙන ගන්න. බොහෝ වෙලාවට. ඇයි ඕමනාවක් නැත්තේ? පිං නැතිකම නිසාද කොහෙද? එහෙනම් සඳහන් කරනවා ඇයි ධර්ම ශ්‍රවණය කරලත් අපේ ජීවිතේ අපිට හදාගන්න හිතෙන්නේ නැත්තේ? අපට හදාගන්න හිතෙන්නේ නැත්තේ වෙනතුනි රාග, දේශ, මෝහ ඉස්මතු වෙලා තියෙන නිසා. ඕනෑමට වඩා අපි මේ සියල්ලටම ඇලිලා ඇලිලා ඉන්න නිසා. ඒක නිසයි අපට ධර්මයේ ප්‍රගුණ කරන්න හිතෙන්නේ නැත්තේ. ආන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ධම්මපදයේ දේශනා කළා මේ සසර පිළිබඳව කලකිරුම් ඇත්තා හුවව් කියලා. උන්වහන්සේ දේශනා කළා මේ සසර පිළිබඳව කලකිරෙන්නම කියලා දේශනා කළා. එහෙනම් අපිට කලකිරෙන්නේ නැතිනම් ඉබේ කලකිරෙන්නේ නැතිනම් අපි කලකිරෙන්න ඕනි අපිම හිතලා. නුවණින් විනිවිද දකින්න ඕනි. ඒ කියන්නේ මට මම හිතන්න ඕනි මේ සසර කොයිතරම් භයානකයිද? මොනව කරලද මම මෙතෙන්ට ආවේ? මෙතනින් මැරිලා මං කොහේ හරි තැනකට ගියොත් ඒ කොහෙද මං උපදින තැන? ඒ උපදින තැන මට කොහොම සලකයිද? එතනින් මං කවදා නිදහස් වෙයිද? ඕන් ওই කාරණා හිතෙනකොට මට හුඟක් දුක හිතෙනවා. බය හිතෙනවා. අපි ආවට වඩා තව හුඟක් දුර අපට යන්න තියෙනවා. ඒක අපට හුඟක් දුක් විඳින තත්වයට පත් වෙනවද? එතන දැන් මගේ වයස කීයේද? මේ ජීවිතයේ අවුරුදු 50යි 60යි 70යි පංච සීලේවත් මම කොයිතරම් ආරක්ෂා කරගත්තද? පංච සීලයට වඩා ඉහළ සීලයක් තව තියෙනවා. අට සීලය. එතකොට අට සීලෙන් ගිහි දස සීලය මේ විදිහට සිල් වලින් ඉහළට යනවා. නිකමට හිතන්න මගේ ජීවිතයේ වයස අවුරුදු 30යි 40යි 50යි 60යි හැබැයි මේ ජීවිතේ පුරාවට මම පංචශීලයේ විතරම ආරක්ෂා කළේ අඩුම තරමින් නිති අටසිල්වත් මට රකින්න පුළුවන් වුණාද? නිති පන්සිල් මං රැක්කා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන් වීරිය වඩන්න කියලා දේශනා කළානේ. ඒ වීරිය වැඩිම නිති පංචශීලයේ දැන් මට පංචශීලයේ හොඳටම ආරක්ෂා කරන්න පුළුවන් එන මං හිටින් පස්සේ නිති අටසිල් රකින්නවා නිති අටසිල් රැකගෙන පොයට ගිහි දස සීලය මං ආරක්ෂා කරනවා අපිට එහෙම හිතන්න තිබුණා වීරිය තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් අපි එහෙම කළාද? එකමට හිතන්න. අපි එහෙම කළාද? ඒ එහෙම කරන්නවත් අපට හිතෙන්නේ හිතෙන්නේ නෑ. ඇයි හිතෙන්නේ නැති? අපි මේ දේවල් වලට ඇලිලා ඉන්න නිසා. ආන් ඒක දකින්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ ඒක දකින්න කියලා දේශනා කළේ කොහොමද? හිතන්නකො ලොකු කන්දක් තියෙනවා. ස්තම්භයක් තියෙනවා කියලා හිතන්නකො. ඉස්සර නගර මැද්දේ නගර කෙරවල දොරටුව ළඟ ලොකු කණුවක් හිටවනවා. ඒකට කියන්නේ ඉන්ද්‍රකීලය කියලා. ඒක තමයි නගරයක් තියෙනවා කියලා සන්තුහන් කරන ලක්ෂණය. උඟාක් උසයි. මේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා සමහර වෙලාවට සමහර ඉන්ද්‍ර කීලවල නගරාරක්ෂක කුටි පවා තියෙනවා කියලා. එතකොට මේ නගර මේ ඉන්ද්‍රකීලයේ උඩට නැගපුවාම මුළු නගරයම පේනවා. ඉන්ද්‍රකීලයේ පල්ලැහැ ඉඳලා බැලුවොත් එහෙම මුළු නගරෙම පේනවද? නෑ පේන්නේ නේ. හැබැයි මේ මුළු ඉන්ද්‍රකීලයේ උඩටම නැගලා පල්ලැහැ බැලුවොත් අතන මිනිස්සු ගොවිතැන් කරනවා. අතන මිනිස්සු සුරාව පානය කරනවා. අතන ළමයි සෙල්ලම් කරනවා. අතන වැඩිහිටියෝ කතා බහ කරනවා. අතන රජ්ජුරුවෝ රජකම් කරනවා. අතන හොරු හොරකම් කරනවා. මෙතන මිනිස්සු නිකන් ඉන්නවා. අර පැත්තේ මිනිස්සු නිදි අර මිනිස්සු ගහබැන ගන්නවා. අර මිනිස්සු පංච දුෂ්චරිතයේම හැසිරෙනවා. මේ සියල්ලම උඩ ඉඳලා බැලුවොත් පල්හැ ඔක්කොම පේන්නේ නැද්ද? ඔක්කොම ටික පේනවා. භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ මේ ලෝකයේ තියෙන යථාවාදී තථාකාරී ස්වභාවය දකින්න ඕනි හරියට කොයි වගේද? අර උඩක ඉඳලා බිම් බලන මිනිහා වගේ. ඔක්කොම අපට නිවැරදිව පේනවා. එහෙම අපි දකින්න ඕන. එහෙම දකින්න බෑ සම්මාදිට්ඨියට පත් වෙන්නේ නැති මිනිහට. පැහැදිලිද කියන කාරණාව. එහෙම දකින්නත් උඩ ඉන්න මිනිහසට සුදුසුකමක් තියෙන්න ඕන. ඒ සුදුසුකම මොකද්ද? සම්මාදිට්ඨිය තියෙන්න ඕන. සම්මාදිට්ඨිය නැතිනම් ඒ මිනිහා දුක් විඳගෙන දුක් විඳගෙන දුක් විඳගෙන අර ඉන්ද්‍රකීලයේ උඩටම නැග්ගට පල්ලෙහ බැලුවත් ඒ මිනිහට අවශ්‍ය කරන විදිහටයි මේ මිනිහ දකින්නේ. නැතු ඒ මිනිහා සැබෑ විදිහට නෙවෙයි ලෝකේ දකින්නේ. මැරිලා කුණු වෙන කෙනාව දැක්කොත් උඩ ඉන්න මිනිහා සම්මා දිට්ඨියටපත් වෙලා නැතේ. ඒ මිනිහා හිතියොත් මේ මැරිලා නෙවෙයි ඉන්නේ ලෙඩකටපත් වෙලා කියලා. බැරි වෙලාවත් ඒ කාලය තුල තිබුණොත් මිත්‍යා දෘෂ්ටියක්. ඒ මිත්‍යා දෘෂ්ටියෙන් පිළිගන්නව අර මැරිලා නෙවෙයි ඉන්නේ ලෙඩ වෙලා කියලා. හැබැයි සම්මා දිට්ඨියටපත් වෙන කෙනා උඩ ඉඳලා පල්ලෙහා බලනකොට අර මෙරිච්ච මිනිහා දකින්නේ මේ ලෙඩ වෙලා නෙවෙයි. මෙරිලමයි ඉන්නේ. පැහැදිලිද මේ කාරණාව? ටිකක් ගැඹුරට හිතලා බලන්න. නැවත වතාවක් මේ ධර්මදේශනාව ශ්‍රවණය කරනකොට මේක ටිකක් හිතලා බලන්න. හුඟක් ගැඹුරුයි මේ කාරණාව. එතකොට මේ මනුස්ස චුති කියන සූත්‍රය අපේ භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළේ මනුස්ස ලෝකෙන් මිදිලා දෙවියන් අතර උපදින්න යනයි හුඟක් අඩුයි. එතකොට මනුස්ස ලෝකයෙන් මිදිලා දෙවියන් අතර උපදින්න යන අය බොහොම අඩුයි නම් මනුස්ස ලෝකයෙන් මිදලා යන බොහෝ දෙනෙක් උපදින්නේ කොහෙද? අටමහා නරකයන් වල. සතර මහා අපායන් වල. එනම් බොහෝ දෙනෙක් නිරය පුරවනවා කියලා දේශනා කළා. එතකොට මනුස්ස ලෝකයෙන් මෙරිලා නැවත මනුස්ස ලෝකෙට එන අය ඒත් අඩුයි. මනුස්ස ලෝකයෙන් මෙරිලා මනුස්ස ලෝකේටම නැවත අඩුයි එන පිරිස. එහෙනම් මැරුණ එතනින් බොහෝ දෙනෙක් නැවත යන්නේ කොහෙද ආයි? ඒත් සතර මහා පාය. එතකොට අපි හිතමුකෝ දෙවියන් අතර ඉපදිලා එහි කාලේ ඉවරුනහම එහි ආයුෂ ඉවරුනහම එතනින් නිදහස් වෙලා නැවත දෙවියන් අතර ඉපදින පිරිස බොහොම අඩුයි. එතනින් එහෙනම් දෙවිවරු දෙවිවරු වෙලා ඉඳපු දෙවිවරුම එතනින් මැරිලා ගියපුවාම එක්ක කොහෙද උපදින්නේ? එක්ක නිර්යන් වල. තිරිසන් අපාය හෝ, പ്രേත අපාය හෝ, අසුර අපාය හෝ මේ වගේ උපදිනවා. එතකොට දෙවියන් අතරින් මැරිලා යන දෙවිවරු දෙවියන් අතරම උපදිනවා නම් ඒත් බොහොම ඒත් බොහොම අඩුයි. ওই විදිහට සියලු අපායන් ගැන හිතලා බලන්න. තිරිසං අපායෙන් මැරිලා යන තිරිසං අපායේ දුක් විඳපු කෙනෙක්. නැවත තිරිසං අපායෙම තමයි බොහෝ දෙනෙක් උපදින්නේ. එතනින් නිදහස් වෙන්නේ බොහෝම සීමිත කීප දෙනා. එහෙම බලපුවාම හිතලා බලන්න මේ ධර්මයේ දේශනා කරන මම්ම කීවතාවක් තිරිසං අපායෙ ඉපදිලා ඉන්නේ ඇද්ද? මීට කලින් කීවතාවක් මම පෙරේතෙක් වෙලා ඉපදිලා ඉන්නේ ඇද්ද? කී වතාවක් මම පෙරේතියක් වෙලා ඉපදලා ඉන්නේ කී වතාවක් මම මේ අටමහා නරකයන්ගෙම දුක් විඳින්නේ නැද්ද? අටමහා නරකයන් කියුවහම විශාලතම ආයුෂ තියෙන අවීචි මහ නරකේ. එතන ඉඳලා ගත්තාම සියලුම මහ නිරයන් වල 130 ගණනාවක් සියලු නිරයන් වල මං කොයිතරම් දුක් විඳින්නේ නැද්ද? ඒකට ඒ නරකයේ පැත්තට විතරයි. තිරිසං යෝනිය කොයිතරම් මන් දුක් විඳින්නද? එතකොට මාව අනුරූප කරලා ඔයගොල්ලෝ ගැන හිතන්නේ. ඔයගොල්ලෝ කොයිතරම් දුක් විඳින්නේද? අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ධනංජානි කියලා බමුණෙක් පිළිබඳව දැනගෙන හිටියා. දන්නවනේ ධනංජාන සූත්‍රය. ධනංජානිලා බොහොම දෙනෙක් ඉන්නවා. මේ තව එක ධනංජානි කෙනෙක්. සිටුවරයි. හැබැයි රජ්ජුරුව ගන්න කියන පමණට වඩා ප්‍රමාණයක් මිනිස්සුන්ගෙන් ගිහිල්ලා කොල්ල කනවා. රජ්ජුරුව කියලා තියෙන්නේ ඇමතිවරුන්ට මිනිස්සුන්ව තලන්නේ පෙළන්නේ නැතුව බොහොම ටිකක් විතරක් අරගන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න ඉතිරි සේවලුත් තියන්නේ. බදු ටික විතරක් අරගන්න. ධනංජානි මොකද කරන්නේ? ගිහිල්ලා රජ්ජුරුව කීවාය කියලා සියලුම දේවල් ටික අරගන්නවා. මිනිස්සු අහනවා. අපි මොනවා කාලද ජීවත් වෙන්නේ? ඕවා ඔක්කොම අරගෙන ගියපුවාම කියලා. අපේ ධර්මල්ලෝ ඉන්නවා. අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. අපිට ටිකක් හරි ඉතිරි කරලා යන්න. එහෙම කිව්වහම මතක් කරනවා ඒවා ගිහිලා බේරගන්න රජුරුවොත් එක්ක. මං ක්‍රියාත්මක කරන්නේ රාජාන. හැබැයිවටම රාජානද? රජ්ජුරුවන්ගේ භාණ්ඩාගාරයට ටිකක් දාලා අර වැඩිපුර හොරා කාපු ටික තමන්ගේ මාලිගාව ගිහින් තියාගන්න. සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් මේ ගම අහලින් වෙන තැනකට ස්වාමින් වහන්සේලා සමග වඩිනවා. උන්වහන්සේ මේ ගම අහලින් යන ගමන් ඒ ගමේ ඉඳලා වස්වාසය කළේන ස්වාමින් වහන්සේ නමකගෙන් අහනවා මෙහෙම දනංජානි කියලා බමුණෙක් ඉන්නවා කොහොමද හොඳින් ඉන්නවද කියලා. ඒ වෙලේ මතක් වෙනවා ස්වාමීනි ඔහුගෙන් නම් කතා කරලා ඇති වැඩක් නෑ කියලා. එතකොට අහනවා ඇයි එහෙම කියන්නේ? දනංජානිගේ මෙලොවත් ඉවරයි පරලොවත් ඉවරයි ස්වාමීන් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරයන් ගැන දන්නවා. විඳින්න වෙන දුක් ගැන ඔයගොල්ලන්ට මට වඩා හොඳට දන්නවා. උන්වහන්සේගේ යන ධර්ම චාරිකාව වෙන පැත්තකින් තියලා දනංජානට විශේෂ උපකාර කරන්න දනංජාන ඉන්න දිහට උන්වහන්සේ වඩිනවා. දනංජානි දකිනවා මාලිගාව ඉඳලා මේ මහා ශ්‍රාවකයන් වහන්සේ Taman දිහාට එනවා. Tamanට ඊටාම කුළුපගයි. මිත්‍රයි සඳහන් කරනවා කොයිතරම් මොන වැඩේ කළත් මේ මහා ශ්‍රාවකයන් වහන්සේ පෙරගමන් කළා පිළිගන්නවා. මේ පෙරගමන් කිරීම ගෞරව ලක්ෂණයක්. දන්නව නේද පෙරගමන් කිරීම පිළිබඳ? අපේ නිවසට යම් යතිවරයන් වහන්සේ නමක් එනවනම් උන්වහන්සේව පිළිගන්න අපි ඉස්සරහට ගිහිල්ලා උන්වහන්සේ එනකොට මගට අපි ගමන් කරනවා. මගට ගමන් කරලා ධන මණ්ඩලයේ බිම ඇනලා නාලතලයේ බිම තියලා උන්වහන්සේගේ දෙපාවන් සම්බාහනය කරලා අපි වැඳලා පිළිඅරගෙන මුතුකුඩ ශේෂත් දරාගෙන පෙරහැරින් උන්වහන්සේලා අපේ නිවසට වැඩමනවා. දනංජයනිත් මෙහෙම ගිහිල්ලා පිළිගත්තා. මතක් කළා ස්වාමීනි දානේ වළඳන්නත් වෙලාව ලං වෙලා තියෙන නිසා අපේ මාලිගාවට ගිහිල්ලා දාන ටිකක් වළඳමු. නෑ දනංජයනි මං දානේ වළඳලා ඉන්නේ. ස්වාමීනි එහෙනම් කිරිකෙඳ ටිකක් වළඳමු. බෑ. ආහාර ගත යුතුයි නම් ඔබ ආහාර අරගෙන අසුවල් ගහයට මං වැඩ ඉන්නවා. එතෙන්ට එන්නේ මට ඔබත් සමග කාරණාවක් සාකච්ඡා කරන්න තියෙනවා. ධනංජානිවත් දන්නේ නැහැ මාව සසරින් එතරටපත් කරන්නයි මේ මහ ශ්‍රාවකයන් වහන්සේ ඇවිල්ලා ඉන්නේ කියලා. ආහාර අරගෙන මෙතෙන්ට ඇවිල්ලා කතා කළා. කතා කරනකොට ඇහුවා ධනංජානි මොනවද මේ කරන්නේ? පැහැදිලි කළා. ඇත්තම කියනවා. දෙකට අනිත් ශික්ෂාපද යම් තරමක් හරි ආරක්ෂා කරන්න ඇති. මෙතන සඳහන් කරන විදිහට මේ සූත්‍රයේ කරලා තියෙන්නේ හොරකම් කරන එක විතරයි. එතකොට හොරකම අරමුණු කරගෙන මේ මහරහතන් වහන්සේ මතක් කරනවා දනංජානි හොරකම් කළා ඇද්ද? හොරකම් කළා හරි ගියාද? කොහෙද යන්න බලාපොරොත්තු වෙන්නේ? මේ කාරණා මතක් කරනකොට සඳහන් කරනවා ස්වාමීනි හොරකම් නොකර මම මොනව කරන්නද? මගේ සේවකයෝ නඩත්තු කරන්න ඕන. මගේ මාලිගාවට විශේෂය එනවා මං ලොකු කෙනෙක් නිසා. එසකට එන සියලූම් දෙනව ම නඩත්තු කරන්න. ඒගොල්ලොන්ට මං උදව්පකාර කරන්නුන්. උපස්ථාන කරන්නුන්. මගේ තත්ත්වය මං රැකගණ්ඩ මං කටයුතු කරන්නුන්. මගේ අම්මතාත්තව මං ආරක්ෂා කරගන්න මට මුදල් තීන්ඩුන්. ධනධාන්නේ තීන්ඩු. මං ඒ ඔක්කොම කරන්නේ ඒ හොරකං කරන දේවල්වල. ඒලේ මෙලොව පරලුව පිළිබඳව දනංජානි බමුණුතුමාට මේ මහ ශ්‍රාවකයන් වහන්සේ කන්නු පැහැදිලි කළා. ඒ වෙලේම පොරොන්දුවක් වුණා ස්වාමීනි අද පටන් මම ඒ වැරද්දෙන් වළකිනවා කියලා. ආං සත්පුරුෂයාගේ ප්‍රඥාවන්තයාගේ හැටි. නුවණැත්තන්ගේ හැටි. අර උත්තම වූ සත්පුරුෂයන් වහන්සේ දේශනා කරපු වචනේ නිකරුණී වචනයක් උනේ නේ. මොකද හැදුනා. තේරුම් ගත්තා. මං සසරින් මිදෙනවා ස්වාමී. උන්වහන්සේ එතනින් වැඩියා. එදා පටන් හරියට සිල් රැක්කා. හුඟක් පින් කරගත්තා. වයසට ගිහිල්ලා මැරෙන්න කාලය ආවා. මේ මහා ශ්‍රාවකයන් වහන්සේ තාරංචින ධනංජානි බමුණුතුමා මැරෙන්න කාලේ ලං වෙලා කියලා. සඳහන් කරනවා මහා ශ්‍රාවකයන් වහන්සේ බලනවා කොහෙද උපදින්නේ කියලා. උන්වහන්සේ හුඟා කාරුණිකයි. උපදින්නේ කොහෙද? නිරි උපදින්නේ. නිදහස් වෙන්න කරන්න ඕනේ. මං වාගේ උත්මේ මේ වාගේ කල්යාණ මිත්‍රයෙකුට සසරින් එතර යන්න උපකාර කරන්න ඕනේ. එහෙම කියලා ළඟට ගිහිල්ලා. හරි අපූර්ව ධර්ම කාරණා ටිකක් අහනවා. ධනංජානි බ්‍රාහ්මණතුමනි. කොහේ ඉපදෙන්නේද කැමති? අපායේ භයානක නැද්ද? අපායට වඩා ප්‍රේත ලෝකේ හොඳ නැද්ද? ස්වාමීනි ප්‍රේත ලෝකේ හොඳයි නිරේට වඩා. ප්‍රේත ලෝකයට වඩා මනුස්ස ලෝකේ හොඳ නැද්ද? මනුස්ස ලෝකේ හොඳයි ස්වාමීනි. මනුස්ස ලෝකයට වඩා දිව්‍ය ලෝකේ හොඳ නැද්ද? මනුස්ස ලෝකයට වඩා දෙවියන් අතර උපදින එක හොඳයි. මේ විදිහට කරුණ විග්‍රහ කරලා මේ විදිහට හිත සතුටු කරවලා යහපතෙහි සමාදන් කරවලා යහපතෙහි පිහිටවලා කර්මස්ථාන භාවනාව උගන්වලා දෙවියන් අතර උපදින මඟ කියලා දුන්නා. සත්පුරුෂයෙකුගේ අසුරක් නිසා සසරින් එතරටපත් වුණා. එතකොට හිතන්න සත්පුරුෂ ඇසුර අපට ලැබුණ නැතිනම් අපිට මොකද වෙන්නේ? ධනංජානි බමුණුතුමාට මොකද වෙන්නේ? දැන් ඇයි ධනංජානි බමුණුතුමාව මේ මහා ශ්‍රාවකයන් වහන්සේ හොයාගෙන ගියේ? අපිට වඩා මේ निरा දුක් පිළිබඳ ওই මහෞත්තමයන් වහන්සේලා දන්න නිසා. මුගලන් මහරහතන් වහන්සේ අවීචි මහනරකාදී තැන්වලටත් ගිහිල්ලා බණ කියනවා කියලා සඳහන් කරන කොහොමද බණ කියන්නේ? නිරයන් වලට ගිහිල්ලා නිරේ තියෙන ගිනි ගන්න ගිනි නිවලයි බණ කියනවා කියලා සඳහන් කරන්නේ. නිරේවල් වල ඉන්න අය දුක් විඳිනකොට ඒගොල්ලෝ හැමදාම කෑ ගහලා විලාප තිනවා කියන්නේ කොහොමද? manuss ලෝකයකට යන්න මට හම්බුනොත් අනේ මම කවමදාක්වත් manuss ලෝකේ ඉඳලා නැවතනම් මං දුස්චරිතයේ දෙන්නේ නැහැ. මං පින් කරනවා. මං කුසල් වඩනවා. පුංචිම පුංචි හරි පාප කර්මයක් නම් මං සිද්ධ කරගන්නේ නැහැ. අනේ බුදුන් දකින්නම් සිලුත් රකින්නම් රත්නත්‍රය සරණ යන්නම් සසරිනුත් මං එතර යන්නම් මේ සසර මෙච්චර භයානකයිද. ඒ විදිහට ඒ විදිහට නිරේවල් වල දුක් විඳින හැමෝම හිතනවා. එතකොට හිතන්නේ නිරේවල් වල ඉන්නයි එහෙම හිතනකොට මනුස්ස ජීවිතේ ලැබපු අයට තේරෙන්නේ නැහැ. අනේ මේ මනුස්ස ජීවිතේ මොනවා කළද මම ලැබුවේ කියලා. බලන්නකො කොයි තරම් අපි අකෘතඥයිද කියලා අපි අපිටම අඩුම තරමේ මම මටවත් සාධාරණයක් කළා තියෙනවද? මගේ මේ අත් දෙකට, මගේ මේ කකුල් දෙකට, මගේ මේ ඇස් දෙකට, මගේ මේ කන් දෙකට, මගේ මේ මුඛයට මං අඩුම තරමේ මට මමවත් සාධාරණයක් කරගෙන තියෙනවද? නිකන් හිතන්නේ ආන්ගේ කාරණාව ජීවිතේ හිතන්න. මේ සසරේ ඉපදි ඉපදි මෙරි මෙරි දුක් විඳින එක කොයිතරම් භයානකයිද? උදාහරණයක් සඳහන් කළොත් හිතන්නකෝ අවුරුදු 50 ගණනාවක් පුරාවටම ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඉපදුන දවසේ ඉඳලා මෙයාගේ ඇඟේ මස් ලියලනවා. අපි හිතමුකෝ කුෂ්ඨයක් කියලා. එතකොට මස් ලියලනවා මස් ලියලන්ඩ ලියලන්ඩ කහනවා කහන්ඩ කහන්ඩ තුවාල වෙනවා තුවාල වෙනකොට ඒ තුවාල වෙන තැන්වලින් ලේසරව විසබීජ හැදිලා වැගිරෙන්න පටන් ගන්නවා. එතකොට වේදනාව වේදනාව තව වැඩි. මෙයාට නාන්න බෑ නාපුවාම මොකද වෙන්නේ? තවත් ගඳයි හුඟක් අපිරිසිදුයි. මොකද ලේසර වලින් හැම වෙලෙම පිටිල්ලා පැතිල්ලා ඉතිල්ලා ඉන්නේ. අනිත් අය කොයි තරම් පිළිකුල් කරනවද? කොයිතරම් දුප්පත් අහිංසක ජීවිතයක්ද ගත කරන්න වෙන්නේ. මැරෙන්න ඔත්පලම වැටිලා සංසාරේ යම් හෝ කුසල කර්මයක් නිසා මේ මුළු ශාරීරියේ පුරාවටම තියෙන මේ ලෙඩේ හොඳ වෙනවා. හැබැයි මේ ලෙඩේ හොඳ වෙන්න කලින් මෙයාට මුළු ඇඟම දනකොට කහනකොට තියෙන යම්තරමක් සනීපේ තමයි ජීවත් වෙන්න ඕන නම් හොඳ කැපෙන පිහියක් අරගෙන රැහැලා රැහැලා මේ මස් කෑලි ශරීරයෙන් කපලා අයින් කරන එක. අයින් කරපුවාම ලේ වැగిරෙනවා. ඒ ලේ එන එක නතරකරන්න තියෙන එකම බෙහෙත තමයි රත් වෙච්ච යකඩයක් රත් තැන තැනින් අරගෙන අර ලේ ගලන තුවාලවල තියෙන එක. අපි දුක බෙහෙතක් නැහැ කියලා. දුකට දැන් තේරෙනවද මේ කෙනා කොයිතරම් දුක් විඳිනවද කියලා? අපි හිතමු මේ කෙනා අවුරුදු 50ක්ම මෙහෙම දුක් විඳලා එයා ඒකෙන් බේරෙනවා. සසරේ පිනකට ඒ තුවාලේ හොඳ වෙනවා. නැවත ඒ තුවාලේ හොඳ වුණාම එයා ප්‍රාර්ථනා කරයිද අනේ මට අර ලෙඩේ ආයේ එනවනම් කොයිතරම් හොඳයිද කියලා. අපි කියනවද? නෑ කියන්නේ. පිළිකාවක් ලේ පිළිකාවක් හැදුන කෙනා අපි හිතමු. මේ කටේ උගුරේ පිළිකාවක් හැදුන කෙනා පිළිකාවෙන් හොඳ වුණාම එයා කියයිද අනේ ඒ පිළිකාව මට ආයේ එනවනම් කොයිතරම් හොඳයිද? ඒක කොයිතරම් සැපයක්ද? අපි එහෙම කියනවද? නෑ අපි හුඟක් බයයි. එහෙනම් මේ සසරට මේ සසරටත් ආන් ඒ වගේම බය වෙන්න ඕනේ. ඇයි බය වෙන්න ඕනේ? සසරත් හරියට ආන් ඒ වගේ පිටිපස්සෙන් ඇවිත් ඇවිත් අපේ පිටිපස්සෙන් අපිට දුක්වද වේදනා දීලා දුක් විඳින තත්ත්වයටපත් කරනවා. හොඳ උදාහරණයක් සඳහන් කළොත් මේ සසරේ තියෙන භයානකම් පිළිබඳව. පේතවත්තු පාළියේ සඳහන් කරනවා මේ සූර මුඛ කියලා ප්‍රේතෙක් ඉඳලා තියෙනවා. සඳහන් කරනවා රත්තරන් සිරුරක් තමයි තියෙන්නේ. හැබැයි ඌරු මූණක් තියෙන්නේ. ප්‍රේතෙක් වෙලා ඉඳගෙන දුක් විඳිනවා. කවුද කියලා හිතෙනකොටයි මේ සසරේ භයානකම අපට තේරෙන්නේ. නාරද මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රේතයව දකින්නේ. හුඟක් දුක් විඳිනවා. රත්තරන් ඇඟක් තියෙන්නේ, ඌරු මූණක් තියෙන්නේ. හුඟක් දුක් විඳිනවා. പ്രේත ලෝකේ ඉපදිලා අනන්ත වද වේදනාවන්ට පත් වෙලා දුක් විඳිනවා. කවුද මේ ප්‍රේතය? සඳහන් කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක භික්ෂුන් වහන්සේ නමක් කියලා. එහෙනම් හිතන්න ස්වාමින් වහන්සේලා කියලාවත් නිදහසක් තියෙනවද? ස්වාමින් වහන්සේලා කියලාවත් නිදහසක් නිදහසක් නෑ. පව පවමයි. ඒකට විපාක දෙන්න පටන් ගත්තාමයි අපට තේරෙන්නේ කොහොමද විපාක ලැබෙන්නේ මුගක් දුක් විඳින්න වෙනවා. සඳහන් කරනවා ඇයි මේ රත්තරම් පාට සිරුරක් ලැබලා තියෙන්නේ? කය සංවර කළා. හිත වචනේ සංවර කළේ නෑ. හැබැයි ශාරීරියේ සංවරයි. ආන් ඒ නිසා රත්තරම් පාට වෙලා ඉපදුනා. ඊළඟට සඳහන් කරනවා ඇයි මේ ඌරු මුඛයක් තියෙන්නේ? තියෙන්නේ. සඳහන් කරනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ කාලේ ඉපදිලා කය සංවර කළාට අනිකුත් අයට හිත ජූෂය කරගෙන නින්දා කළා අපහාස කළා බැන්න චෝදනා කළා බොරුවට අපහාස චෝදනා ගොනු කරමින් බැන්න. ආන් ඒ නිසා මේ විදිහට പ്രേත ලෝකයේ ඉපදුනා. හැබැයි අමතක කරන්න එපා. പ്രേත ලෝකයේ ඉපදින්න කලින් නිරේ ඉපදිලා අනන්ත දුක් විඳිලයි දැන් ඇවිල්ලා ඉන්නේ ප්‍රේත ලෝකෙට. එතකොට නිරෙන් නිදහස් වෙලා මනුෂ්‍ය ලෝකෙට එනවයි කියලා දෙයක් තියෙනවද? එහෙම දෙයක් ලෝකෙ කොහෙවත් නෑ. නිරයෙන් නිදහස් වෙලා පව බලවත් වෙලා නම් නැවත යන්නේ නිරයට. නිරයෙන් නිදහස් වෙලා එක්කෝ ආය නැවත යන්නේ പ്രേත ලෝකයට. එහෙම නැතිනම් പ്രേත ලෝකෙන් ආය මනුස්ස ලෝකෙට එනවා කියලා දෙයක් නැහැ. പ്രേත ලෝකෙන් ආය අසුරා පායටත් ගිහිල්ලා ආය නැවත නිරේ ඉපදිලා ආය නැවත මේ මේ විදිහට තිරිසං අපායට ඉපදිලා පින ඉස්මතුනොත් නැවත මනුස්ස ලෝකෙකට එන්න පුළුවන්. එතකොට හිතන්නකෝ අපි එහෙම ආපු අය නොවෙයිද? අපිත් එහෙම සසරේ ආපු අයම වෙන්න ඇති. මේ තමයි සසරේ භයානක. තවත් කාරණාවක් සඳහන් කරන මේ බොරුවට දියුරුපු එක කාන්තාවක්. ඊරිසියාව නිසා එක ස්වාමියෙක් බිරින්දෑවරු දෙන්නෙක් විවාහ කරගත්තා. එක බිරිඳ එක බිරිඳකට දරුවනේ. දෙවෙනි බිරිඳට දරුවෙක් කොසට ආපු ගමන් පළවෙනි බිරිඳට ඊර්ෂ්‍යාව ඇති වුණා. වහදීලා ඝාතනය කෙරෙව්වා. පස්සේ ළඟට ඇවිල්ලා ඇහුවා තීනේද ඝාතනය කළේ කියලා. බොරුවට දිවුරුවා මම හිම නෙවෙයි ඝාතනය කළේ. මං ඝාතනය කළා නම් හිම මගේ කුසෙන්ම ඉපදෙන දරුවන්ව මම මරාගෙන මම්ම කන්න ඕනි කිව්වා. බොරුවට දිවුරු. ආන් ඒකට සඳහන් කරනවා දුක් විඳලා දුක් විඳලා නිරේ ඉපදිලා නිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා പ്രേත ලෝකේ ඉපදිලා උදේට දරුවෝ පස් දෙනයි දවල්ට දරුවෝ පස් දෙනයි හැන්දෑවට දරුවෝ පස් දෙනා ගානේ දරුවෝ 15 දෙනෙක් වදමින් ඒ දරුවන්ගේ ඇටකට්ටේ ඉඳලා මස් මේ සියල්ලම ඉරාගෙන කනවා අම්මෙකුට කරන්න පුළුවන් දෙයක්ද නමුත් කරන්න දෙයක් නැහැ ප්‍රාර්ථනාවයි ඒ ප්‍රාර්ථනාවට ඒ විදිහටම තමන්ගේ දරුවන්ව පස් දෙනා පස් දෙනා ගානේ මරාගෙන කනවා එතකොට හිතලා බලන්නකො කට නිසා කොයිතරම් පව් කරගෙන තියෙනවද කියලා එතකොට ඊළඟට සඳහන් කරනවා තමන්ගේ ස්වාමියාට කළ ශාපයට විඳවන්නුට විඳවන්නුන බිරිඳක් හිටියා. එක ස්වාමින් වහන්සේ නමකට දෙවි කෙනෙක් උපස්ථාන කළා. ඒ ස්වාමින් වහන්සේ දකිනවා ඒ දෙවි දෙවිය ළඟට ඇවිල්ලා එක කාන්තාවක් ප්‍රේතියක් ඉල්ලනවා මට සෙම සොටු මල මූත්‍රා ආසූචි තමයි කන්න වෙලා තියෙන්නේ අනේ මට මොනවරි ආහාර කරගන්න පුළුවන් හොඳ දෙයක් දෙන්න කියලා දෙවියගේ තියෙන අනුකම්පාව නිසා ආහාර දෙනකොට දිව්‍යම ආහාර වුණත් අතර ගන්නකොට සෙමසොටු මල මුත්‍රා ආසූචි තැලි බවට පත් වෙනවා. මුට්ටි බවට පත් වෙනවා. එතකොට ඇඳ ගන්න වස්ත්‍රයක් දුන්නාම සඳහන් කරනවා ලෝහ ලෝහ බවට පත් වෙනවා කියලා. ඇයි? manuss ලෝකේ ඉන්නකොට මේ කාන්තාවත්, ඒ කියන්නේ මේ ප්‍රේතියත්, මේ දෙවියත් එක ස්වාමියයි එක පුරුෂයයි. එක ස්වාමියයි එක බිරිඳයි. manuss ලෝකේ ඉන්නකොට තමන්ගේ ස්වාමියා කරපු පින්කම් වලට අකුල් හෙලපු නිසා ආන් අර විදිහේ උප්පත්තියක් ලැබලා දුක් විඳින්න වුණා. අපි එහෙම කැමතිද? මම කැමති නේ. ඔබ කැමතිද? ආන් ඒ කාරණාව හිතන්න මේ සසරේ දිගින් දිගට ඇදෙනකොට අපිට යන්න වෙන තැන්. තවත් කාරණාවක් සඳහන් කරන කුජ්ජුත්තරාව පුදුමාකාර ධර්මදර කාන්තාවක්. හැබැයි උදේනි රජුරුවන්ගේ සේවිකාවක්. කොයිතරම් ධර්මදරයිද කොයිතරම් සත්පුරුෂයිද උදේනි රජ්ජුරුවන්ගේ බිරින්දෑවරු 500 දෙනෙක්ම සෝවාන් ආර්ය ශ්‍රාවිකව බවට පත් කළා. ඒ තරම්ම මහ පුදුමාකාර සත්පුරුෂ. හැබැයි සඳහන් කරනවා ඇය දාසියක් වෙලා ඉපදෙන්න හේතු වුණේ මොකද්ද? සඳහන් කරනවා කාශ්‍යප ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ එක සිටු දේනියක් කියලා. මේ සිටුදීනීට හිටිය යෙහිලි ඉහෙලිය. ඇය පස්ස කාලේ පැවිදි වෙලා රහත් තෙරණියක් වුණා. යාලුකම පාවිච්චි කරලා රහත් සාමණේරියන් වහන්සේ නමක් බවට පත් වුණාම මොකද කළේ? යහලුකම පාවිච්චි කරලා දුර තියෙන රන් පොදියක් ටිකක් දුර තියෙන රන් පොදියක් අර රහත් භික්ෂුණීන් වහන්සේට කියලා Taman ළඟට ගෙන්න ගත්තා. උදව්වක් වගේ මේ කරගත්තේ. ඒ හැබැයි ඒ උදව්ව රහත් සාමණේර තෙරෙන් වහන්සේ නමකින් තමයි කරගත්තේ භික්ෂුණියකි. ආන් ඒකට සඳහන් කරනවා අවුරුදු 500ක්ම එක දිගට 16ක් බවට පත් වෙලා ඉපදුනා. එහෙනම් අපේ භාග්‍යවතුන් වහන්සේ කාලෙත් ඇයි 16ක්? ඇයම උදාහරණයට අරගෙන තවත් කාරණාවක් සඳහන් කළොත් සඳහන් කරනවා ඉදිරියට නැවිලා ගියපු ශරීරයක් ඇයට තියෙන්නේ. ඒ කියන්නේ කයි කුදුයි. ඇයි එහෙම ඉපදුනේ? ඒක සඳහන් කරනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පෝසත් දියණියක් බවට පත් වෙලා manuss ලෝකේ යම් කාලයක ඉන්න කාලේ බුද්ධෝත්පාද කාලයක නෙවෙයි පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් මේ ශාරීරිය කුදු කරගෙන ටිකක් ඉදිරියට නැමිලා වයසට ගිහිල්ලා මහලුයි ගමනක් යනකොට ඒ දිහා බලන් ඉඳලා අනිත් අයට රඟපාලා පෙන්නවා මෙන්න මේ විදිහටයි ගියේ කියලා. ඒකට හිතන්නකෝ ඒක කොහොම පිහිටියද? ආත්මර කී වතාවක් නම් ශරීරේ කොයිතරම් කුදු වෙලා ඉපදෙන්න ඇද්ද හිතන්න මේ ජීවිතයේදී අපි දැනට කරගත්ත පාප කර්ම අපට තල්ලු කරගන්න බැරුව ගියොත් කොහොම විපාක ලැබෙයිද ආන් ඒවට බය ඇති කරගන්න බය ඇති කරගන්න මේ කාරණා බොහොම ගැඹුරින් හිතන්න ඉන් තවත් බොහෝ කාරණා සසර පිළිබඳව දේශනා කරන්න තිබුණා ධර්ම දේශනාව සඳහා ලැබිලා තියෙන කාලේ නිමවටපත් වෙලා තියෙන නිසා අදට අපි මේ දේශනාව නිමාවට පත් කරමු. සසර බිය පිළිබඳව යම්සේ මනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළාද? ඒ සියල්ලම ඔබ දන්නවා. ඔබ ශ්‍රද්ධාවන්තයි. මනුෂ්‍ය ජීවිතයේ ධර්මයේ ප්‍රගුණ කරනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහනවා. නිවැරදි පෙළ දහම් ශ්‍රවණය කරනවා. තව තවත් වීරියවන්ත වෙලා සසරින් එතෙර යන්න වෙරවැයන් වඩන්න. මේ සසර බිය ඇති කරගෙන. මේ ලෞකික ලාමක සැපයක් තියෙන මේ භයානක සසරින් අත මිදෙන්න. ඔබ සියලු දෙනාට මගේ බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදේ නිරන්තරයෙන් මුදාපත් වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. මේ උතුම් වූ ධර්ම දේශනාවෙහි පින්වත් දායකත්වයේ මහනුවර පදිංචි ශ්‍යාමලී අබේවීර පින්වත් මහත්මිය උපලි රඹුක්වැල්ල පින්වත් මහත්මිය සහ ගංගානි වීරසිංහ පින්වත් මහත්මිය ඇතුළු ඒ මහත්මීන්ගේ ස්වාමි පුරුෂයාණන් සියලෝම දෙනා ඇතුළු කල්යාණ මිත්‍ර වූ කාරුණික ගුණගරුකෝ දුවා දරුවන් ඇතුළු පින්වත් පිරිස විසින් උතුම් වූ අරමුණ අපවත් වී වදාළ සියලෝම ස්වාමීන් වහන්සේලාට පින් පැමිණවීමත් Taman නමින් නැසී පරලෝ සැපත් සංසාරගත ඥාතින්ට මේ සියලෝම පින් අනුමෝදන් කිරීමත් රැස්කලේ කළ සියලෝම පින්දහම් සෑම සිළු දිනාටම අනුමෝදන් වේවා සසරගාමි ජීවිතය සූපත් කරගෙන මේ භයානක වූ සසරින් ඊතරටපත් වේවා කියලා පින් අනුමෝදනා සිද්ධ කරනවා රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා අද දින ජන්මදිනයේ සමරන ඔමේෂා විශ්මි දියණියට රත්නත්‍ර අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා. ඇයගේ සියලු ප්‍රාර්ථනා සමෘද්ධිමත් වේවා. මෙලොවට පැමිණි කාරණා සම්පූර්ණ කරගෙන සසරින් එතෙර යන්න පාරමී සම්පූර්ණ කරගන්න මේ මනුස්ස ජීවිතයේදී කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා ගන්න සැප සහිත ප්‍රතිපදාවෙන් නිවනින් එතෙර යන්න මේ සීල කුසල් බලයෙන් ඇයට අවශ්‍ය කරන ශක්තිය ධෛර්ය වාසනාව උදාපත් වේවා කියලා ආශිර්වාද කරමු. ඒ වගේම සුජීවත්ව වාසය කරන නන්දාවති වණිගසිංහ පින්වත් මෑණියන්ට නන්දා නවරත්න සහ ශීලා දසනායක මෑණිවරුන්ට නිදුක් නිරෝගී චිර ජීවනයේ උදාපත් වේවා කියලා ආශිර්වාද සිද්ධ කරනවා. ඒ වගේම ඊයේ දිනට ජන්මදිනයේදී තියෙන ධර්මදේශකයාණන් වහන්සේටදී නිරෝග චිරජීවනයේ උදාපත් වේවා. උන්වහන්සේට පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. මාහට අනුමෝදන් කළ සියලෝම පින්දහම් මා පැවිදි භූමියටපත් කළ ගුරු දෙගුරුන්ටත් ඒ වගේම අවසරයි පරම පූජනීය කෝරළයාගම සම්නිතිස්ස මගේ පින්තුන් වහන්සේටද මේ සියලෝම පින් අනුමෝදන් වේවා කියලා මම පින් අනුමෝදනා සිද්ධ කරනවා. සද්ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම සද්ධර්ම ශ්‍රවණී කරන්න මේ මැදිරියට පැමිණි ඔබ සියලුම දෙනාටම මේ සියලුම පින්දහම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. ඒ වගේම කල්යාණ මිත්‍ර ආශ්‍රය නිසා මේ මහත් වූ පින්කම් සිද්ධ කරන ඔබ සියලුම දෙනාටමද මේ උතුම් වූ ධර්ම දානමේ කටයුතු සිද්ධ කරන ඔබ සියලුම දෙනාටමද මේ උතුම් වූ කල්යාණ මිත්‍ර ආශ්‍රය සසන වසනතුරු නිවන් දකිනතුරු ඔබ සියලු දෙනාටම උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින් අනුමෝදන් කළ සියලෝම දෙනාටම පින් අනුමෝදන් වේවා. ඒ වගේම සද්ධර්ම ශ්‍රවණය කරන්න පෙමිනි අපගේ කල්යාණ මිත්‍ර දසසිල් මෑණියන් වහන්සේටද මේ සියලෝම පින් අනුමෝදන් වීමෙන් නිරෝගී චිරජීවනයේ ඇයටද උදාපත් වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරු අවසරයි බෝධිසත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම මහා ස්වාමින් වහන්සේ බොරලන්දේ වජිර ඥාන මහා ස්වාමින් වහන්සේ ඇතුළු රටට දැයට නිර්මලව පර්‍යාප්තිය දානය කරන්න වෙහෙසෙන බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දිනාටම මේ සියලුම පින්දහම් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. පින් අනුමෝදන් කළ හැම දිනාටම පින් අනුමෝදන් වේවා. රත්නත්‍රි ආශිර්වාදයේ ප්‍රාර්ථනා කළ ඔබ සියලුම දෙනාට රත්නත්‍රය ආශිර්වාදය උදාපත් වේවා. මෙවැනි මාහඟි කුසල කර්මියෝ සසරින් එතරටපත් වීමට තව තවත් සිදු කර ගැනීමට ඔබ සියලෝම දෙනාට රත්නත්‍රය ආශිර්වාදය උදාපත් වේවා. ඊ타මත්ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ආර්ය ධර්ම අවබෝධයෙන් සැනසීමට මේ කුසල කර්මියෝ පාරමී ධර්මයන් බවටමපත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං තී දේවෝ වස්සතු කාලීන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ බෞතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු පින්වත්නී පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය පන්නල ධම්මිස්සර පින්වත් සාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නහඳ පවත්වා අනුමෝදන් කරමු සාදු සාදු සාදු පින්වත්නි එත් සමගින් මෙම බෞද්ධ හා නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙතගෙනා මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්මශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාරය සත්‍යය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි. සිය